දැන් මේ විදිහට යම්කිසි කෙනෙක් කරගන්නා කුසලය හෝ අකුසලය මානසික සාධක මතත් අඩු වැඩි වෙන්නට පුළුවන් භෞතික සාධක මතත් අඩු වැඩි වෙන්නට පුළුවන් දැන් සමහර කෙනෙක් අදහස් කරන්නේ කුසලය මහත්ඵල මහත් ආනිසංස වෙනවයි කියලා බොහෝ අවස්ථාවල ඔය භෞතික වශයෙන් සිද්ධ වෙන කොටස ගැන තමයි හුඟක් වෙලාවට කතා කරන්නේ. මානසික වශයෙන්ුත් ඒ මහත්ඵල ගැන දෙන්නට පුළුවන්. නමුත් හුඟක් දෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු වෙනවා අඩුයි. කොහොමද මානසිකව යමක් මහත්ඵල වෙන්නේ? ඥාන සංප්‍රයුක්තව. සතුටින් යුක්තව යම් කුසලයක් સિદ્ધ කරනවා. ඥාන සංප්‍රයුක්තව කියලා කියන්නේ ඒ කරන ක්‍රියාවෙහි සැබෑම පරමාර්ථය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ යහපත් පරමාර්ථය සඵල කරන්නට සිතුවිලි, වචන, ක්‍රියා, බාහිර සාධක මනවින් හසුරුවා ගන්නට දක්ෂණක් එතෙන්දි තමයි කුසලයේ ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. එතකොට තමයි ඒක මානසික වශයෙන් මහත්ඵල ඇති කරන්නට හේතු වෙන්නේ. යහපත ඇති කරන්නට හේතු වෙන්නේ. ඒ බඳු ඥාන සංප්‍රයුක්තව කරන කුසලයේ තමයි නිවන් දකින්නට, කෙලෙස් නසන්නට හේතු වෙන්නේ. එතෙක් උපදින උපදින ආත්ම භාවයන්හි ඥාන සංප්‍රයුක්තව උපදින්නට ඒ කුසලයේ හේතු වෙනවා. එතකොට මොකද්ද ඥාන සංප්‍රයුක්ත බව කියන්නේ? කරන ක්‍රියාවෙහි අර්ථය දැනගෙන ඒ යහපත් අර්ථයක් නම් ඒ යහපත් අර්ථය සඵල කරන්නට තමන්ගේ සිතුවිලි කොහොමද හසුරවන්න ඕන නැත්තේ වචන කොහොමද හසුරවන්න ඕන නැත්තේ ක්‍රියාව කොහොමද හසුරවන්න ඕන නැත්තේ බාහිර සාධක බාහිර සාධක කියන්නේ ද්‍රව්‍ය පුද්ගලය අවස්ථා සිදුවීම් මේ සියල්ලම කොහොමද අදාළ පරමාර්ථය සඳහා මෙහෙවන්නේ දැන් හුඟක් දෙනෙක් කුසල් කරනකොට එහෙම මෙහෙවන්නට සමත් වෙන්නේ අකුසල් කරනකොට ඒ ටික ඔක්කොම අංග සම්පූර්ණ වෙනවා බොහෝ වෙලාවට සතෙක් මරන්නට ඕන කියලා හිතනකොට ඒකට සැලසුම් කරනවා ඒකට වචන පාවිච්චි කරනවා ඒකට ක්‍රියාත්මක වෙනවා බාහිර දේවල් ඒකට සැලසුම් කරනවා නමුත් දානයක් දෙන්නට ඕන කියලා හිතනකොට ඒ දානේ හැබැයි පරමාර්ථය අපි හුඟක් වෙලාවට තේරුම් ගන්නේ නැහැ දානේ පරමාර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට යහපතක් සිද්ධ කිරීම. එතකොට අනුන්ට යහපත කරනවා කියන කාරණය තමයි මූලික වෙන්නේ. ඒ සඳහා සිතුවිලි ගොඩනගෙන්න ඕන. ඒ සඳහා වචන හසුරවන්න ඕන. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ සඳහා ද්‍රව්‍යෝපකරණ පිළියෙල වෙන්න. නමුත් හුඟක් දෙනා දානයක් දෙනවා කියන තැනදී අනුන්ට යහපතක් කරනවා කියන අදහසට වඩා මේ දාන ටික දීලා මට යහපතක් කරගන්න මට සැප විඳින්න කියන තෘෂ්ණා මූලික හැඟීම ඇති කරගන්නවා. එතකොට ඒ බඳු කුසල් ඥාන සංප්‍රයුක්ත නැහැ. එතකොට තෘෂ්ණාවෙන් කෙලසිලා තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් දූෂිත වුණු කුසල ධර්ම නිවනට උපකාර වෙන්නේ නැහැ. කියන්නේ කෙලස් නසන්නට උපකාර වෙන්නේ නැහැ. අර භෞතික වශයෙන් අපි යමක් දුන්නහම අපිට සසර ගමනේ යමක් ලබන්නට ඒක හේතු වෙනවා. අපි ඒකයි සිහිපත් කළේ මානසික සහ භෞතික කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට තෘෂ්ණා මූලික වෙනකොට හිත පැහැපත් නැහැ, හිත පිරිසිදු නැහැ. Tamanට ලැබෙන විපාකය ගැන තමයි හිතන්නේ. හැබැයි එහෙම හිතාගෙන හරි අනුන්ට ආහාර පාන දුන්නා නම් ඒ දුන්නු දෙෙහි විපාකයක් හැටියට Tamanට සසර ගමනේ ආහාර පාන ලැබෙනවා. එය සසර සුවය පිණිස හේතු වුණාට නිවනට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා මහත්ඵලයි කියනකොට මානසික වශයෙන් අපේ මනස නිවැරදි තැනක පිහිටුවා ගන්නට දක්ෂ වුණොත් තමයි සසර ගමනේ උසස් වූ විපාක ලබන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් භෞතික වශයෙන් ලැබෙන ප්‍රතිලාභයේ පමණයි අපට සසර ගමනේ හිමි